بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر بحسبان والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحب ذو العصف والريحان فبأي آلاء ربكما تكذبان අර්රහ්මාන් අපරමිත දයන්විතයා ඔහු මෙම කුරආනය ඉගැන් වූයේය මිනිසා නිර්මාණය කළේය ඔහුට කතා කිරීමට ඉගෙන් වූයේය හිරුත් සඳුත් එක්තරා න්‍යායකට බැඳී සිටිති. තවද තරු සහ ගස් යන දෙක ඔහුට සුජුත් කරති. ඔහු අහස් ඉහලට නැංවිය. තවද සමතුලනය ඇතිකළේය. නුබලා සමබරතාවය අවුල් නොකරනු පිණිස. එනිසා තුලාව සාධාරණ ලෙස ඉටුකරව. තවද තුලනය අඩු නොකරව. ඔහු සකල ප්‍රාණීන් සඳහා මහපොළොව පිහිටුවීය. එහි පළතුරුද කොපු තුළ ගෙඩි සහිත ඉන්දිගස්ද ඇත. එහි පොතු සහිත ධාන්‍යද සුවඳ පැලෑටිද ඇත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. خلق الإنسان من صلصال كالفخار وخلق الجان من مارج من نار فبأي آلاء ربكما تكذبان رب المشرقين ورب المغربين فبأي آلاء ربكما تكذبان مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان فبأي آلاء ربكما تكذبان يخرج منهما اللؤلؤ والمرجان فبأي آلاء ربكما تكذبان وله الجوار المنشآت في البحر كالأعلام فبأي آلاء ربكما تكذبان වලන් මෙන් හඬනගන වියලි කිරිමැටියෙන් ඔහු මිනිසාමැව්වේය. තවද ගිනි දැල්ලෙන් ජින්නුන් එනම් අග්නි භූතයන් මැව්වේය. එහෙයින් ජින් හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු නැගෙනහිර දෙකෙහි හා බස්නාහිර දෙකෙහි පරමාධිපතිය. එහෙයින් ජින් හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු දෙමුහුදද එකින් එකට යාවෙන්නට සැලස්විය. ඒ දෙක අතර ඒ දෙක ඉක්මවා නොයන බාධකයකි. එහෙයින් ජින්හා මිනිසුනුවන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙක අතුරින් මුතු සහ ගල්පර මතුවෙයි. එහෙයින් ජින්හා මිනිසුනුවන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. මුහුදෙහි ඉහලට කඳුමෙන් පැනනගින නෞකාවන් ඔහු සතුය. එහෙයින් ජින් හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. كل من عليها فان ويبقى وجه ربك ذو الجلال والإكرام فبأي آلاء ربكما تكذبان يسأله من في السماوات والأرض كل يوم هو في شأن فبأي آلاء ربكما تكذبان එහි එනම් මහ පොළොවෙහි පවතින සියල්ල විනාශ වෙයි. තේජාන්විත සහ කෞරවාන්විත නුඹගේ පරමාධිපති පමණක් සදහටම නොනැසී සිටි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. අහස්හි සහ මහපොළොවෙහි සිටින සෑම කෙනෙකුම සිය අවශ්‍යතා සඳහා ඔහුට ආයාචනා කරති. තවද සෑම දිනකම ඔහු විභූතිමත් කාරයක යෙදී සිටින්නේය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. سنفرغ لكم أيها الثقلان فبأي آلاء ربكما تكذبان يا معشر الجن والإنس إن استطعتم أن تنفذوا من أقطار السماوات والأرض فانفذوا لا تنفذون إلا بسلطان فبأي آلاء ربكما تكذبان يرسل عليكما شواظ من نار ونحاس فلا تنتصران فبأي آلاء ربكما تكذبان පොළවට බර වූ ජින්හා මිනිසුන් යන දෙවර්ගයනි නුබලා දෙවර්ගය වග උත්තරකීම සඳහා කැඳවීමට අපි ඉක්මනින්ම සූදානම් වන්නෙමු. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ජින්හා මිනිස් සමූහයනි අහස් සහ මහපොළොවේ සීමාවලින් පලායෑමට නුබලාට හැකියාව තිබේ නම් පලායව් මහා බලයකින් මිස නුබලාට පලායා නොහැකිය. එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. නුඹලා පලායෑමට තැත් කළහොත් නුඹලාට දරා සිටිය නොහැකි ගිනි ජාලයක් සහ තුමාරයක් නුඹලා මත එවනු ලබන්නේය. එවිට නුඹලා දෙවාර්ගයටම මිදීමක් නැත. එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ෆයිදන්! وانشقت السماء فكانت وردة كالدهان فبأي آلاء ربكما تكذبان فيومئذ لا يسأل عن ذنبه إنس ولا جان فبأي آلاء ربكما تكذبان يعرف المجرمون بسيماهم فيؤخذ بالنواصي والأقدام فبأي آلاء ربكما تكذبان هذه جهنم التي يكذب بها المجرمون يطوفون بينها وبين حميم آن فبأي آلاء ربكما تكذبان පසුව අහස පුපුරා රතු සමක් මෙන් රතු පැහැවන විට කෙසේ වේවිද එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. එදින තම පාපයන් ගැන මිනිසුන් හෝ ජින්නුන්ගෙන් අසනු නොලබන්නේය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ දැයි. එවිට බලනු ලැබේ. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. වැරදිකරුවන් ප්‍රතික්ෂේප කරන නිරය මේ වේ යැයි එවිට ඔවුනට කියනු ලැබේ. ඔවුන් එය එනම් නිරය අතරහා නිම් නැති උනුදිය අතර සැරිසරන්නෝය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ولمن خاف مقام ربه جنتان فبأي آلاء ربكما تكذبان ذواتا أفنان فبأي آلاء ربكما تكذبان فيهما عينان تجريان فبأي آلاء ربكما تكذبان فيهما من كل فاكهة زوجان فبأي آلاء ربكما تكذبان متكئين على فرش بطائنها من استبرق وجنى الجنتين دان فبأي آلاء ربكما تكذبان තවද පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත. එහෙයින් ජින්හා මිනිසුන්ුවන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවති. එහෙයින් ජින්හා මිනිසුන්ුවන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙකෙහි දියගලා බසින උල්පත් දෙකකි. එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙකෙහි සෑම පළතුරකම දෙවර්ගය බැගින් ඇත. එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ස්වර්ගේ වාසය කරන්නෝ ගන සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගෙමන් හරිති එම උයන් දෙකේ පල බර අතු අත්තළඟය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. فيهن قاصرات الطرف لم يطمثهن إنس قبلهم ولا جان فبأي آلاء ربكما تكذبان كأنهن الياقوت والمرجان فبأي آلاء ربكما تكذبان එහි විල්ලිබර බැලුම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ. එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔවුහු රක්ත මානික්‍ය හා මුතුබඳුය එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. هل جزاء الإحسان إلا الإحسان فبأي آلاء ربكما تكذبان ومن دونهما جنتان فبأي آلاء ربكما تكذبان مدهان نعمتان فبأي آلاء ربكما تكذبان فيهما عينان نضاختان فبأي آلاء ربكما تكذبان فيهما فاكهة ونخل ورمان فبأي آلاء ربكما تكذبان හොඳට හොඳක් මිස පලවිපාකයක් ඇද්ද එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙක තද කොල පාටින් යුක්තය එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙකෙහි වේගේෙන් ගලා බසිනා උල්පත් දෙකකි. එහෙයින් ජින්හා මිනිසුන්වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙක තුළ පළතුරු රටඉදි සහ දෙලුම්ද ඇත එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. فيهن خيرات حسان فبأي آلاء ربكما تكذبان حور مقصورات في الخيام فبأي آلاء ربكما تكذبان لم يطمثهن إنس قبلهم ولا جان فبأي آلاء ربكما تكذبان متكئين على رفرف خضر وعبقري حسان فبأي آلاء ربكما تكذبان تبارك اسم ربك ذي الجلال والإكرام එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. කූඩාරම්වල රැකවරණය ලද හෝරුල් ඒන් එනම් මියවලැසියන් සිටිති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ස්වර්ගවාසී වූ ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔවුහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බූමුතුරුණු මත වැතිරී සිටිති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. තේජාන්විත සහ ගෞරවාන්විත නුබගේ පරමාධිපතිගේ නාමය අතිශ්‍රේෂ්ඨය